බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා ඒ උතුම් රහතන් වහන්සේලා අරහත්ත්වයේ පිණිස තමන්ගේ ජීවිතය හැඩගස්වා ගත්තේ කොහොමද කියලා තමයි මේ අනේක උපමා උපමා වලින් මේ විස්තර වෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම අපි කියමුකෝ අරහත්ත්වයේ පිණිස හිත මාර්ගයේ වඩපු කෙනෙක් ඉන්නවා. එතකොට ඒ මාර්ගයේ වඩන කෙනා මේ උපමා දන්නේ කියලා. උපමා නොදන්නවා වුණාට මේක තමයි කරන්නේ. දැන් මේ මේ රහතන් වහන්සේ කළේ මේකයි. රහතන් වහන්සේ කළේ අපේ නාගසේන මහරහතන් වහන්සේ ඒ රහතන් වහන්සේ කෙනෙක්ගේ ජීවිතයේ උපද්දවන එහෙම නැත්නම් අපි ඒක විවහාර වශයෙන් එහෙම කිව්වේ අරහත්ත්වයේ පිණිස පුහුණු වෙන සීල සමාධි ප්‍රඥා තුළ පුහුණු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන සතිපට්ඨානයේ වඩන භික්ෂුවකගේ ජීවිතය අනේක උපමා වලින් විස්තර කළා. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේම විස්තර වශයෙන් අපිට මේ ඒ ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන හැටි වඩන හැටි නේ ස්වාමී සීල සමාධි ප්‍රඥා වඩන හැටි ඒ ඒ එහෙම වඩන භික්ෂුවකගේ එහෙම නැත්නම් යෝගාවචරයේ ජීවිතය උපමා මගින් විස්තර කළා එහෙමයි ස්වාමී ඒතකොට මේ උපමා මගින් විස්තර කරනකොට තමයි තේරෙන්නේ ඒකනේ අපි මේ කරහත් මාර්ගය කියලා විස්තර කරන්නේ එතකොට තමයි තේරෙන්නේ රහතන් වහන්සේ ඒ උන්වහන්සේලා ගමන් කරන මාර්ගය මෙච්චර සුන්දර නම් අරහත් වේ කොහොම සුන්දරයිද මේවනේ අරහත් ගුණ කියලා විස්තර කර කර වඳින්න සුදුසු මම ඒකනේ කලින් වැඩසටහනේ කිව්වේ මහත්තයා ඇත්තටම අපි භික්ෂුන් වහන්සේලා විදියට ගොඩාක් කාලයක් සංඝයාගේ ඇසුරේ හිටපු හාමුදුරුවෝ විදිහට මම නම් හාමුදුරුවන්ගේ වැරදි දන්නේ ස්වල්පයක්. මට නම් විනාඩි 5ක් 10ක්වත් හාමුදුරුවන්ගේ වැරදි කියන්න බෑ. මම දන්නේ නෑ. එහෙමයි ස්වාමී. ඒ වුණාට අපිට වරු ගණන් රහතන් වහන්සේ වරු ගණන් දවස් ගණන් රහතන් වහන්සේලාගේ ගුණ කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. එච්චර ගුණ අපි ඉගෙනගෙන තියෙනවා. අහලා තියෙනවා. ගුරු ඇස්රෙන් ඉගෙනගෙන තියෙනවා. අහාමඳුරුවල වෙලා අපි. එහෙමයි ස්වාමීනි. ගිහි මිනිස්සු තව කොච්චර පහදින්න ඕනද රහතන් වහන්සේලාට? සංඝයාට කොච්චර පහදින්න ඕනද ගිහි මිනිස්සු? එහෙමයි ස්වාමීනි. එනකොට ගිහි මිනිස්සු අරහත් ගුණ ස්වල්පයයි දන්නේ. හාමුදුරන්ගේ වැරදි ගොඩාක් දන්නවා. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි මේ අරහත් ගුණ දැනගෙන සිටියානම් මේ පරපුරේ ඒ උතුම් අරහත් පරපුරේ මහා සංඝරත්නය නේද? ඒක අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යනකොට පෙරටුව ඉන්න පිරිසනේ. එහෙමයි ස්වාමීනි. දැන් අපි උදාහරණයක් කියන්නකෝ මෙහෙම ඔන්න මිනිස්සු දැන් ඡන්ද කාලේනේ. පක්ෂ වේදී තියෙනවනේ මිනිසුන්ගේ. ඒතර මිනිස්සු පක්ෂේ තෝරාගන්නේ පක්ෂයේ විදිහට සිහි කරන්නේ ඒ පක්ෂේ ප්‍රධානින් නේද? එහෙමයි ස්වාමීනි. ඒ පක්ෂයට ඡන්දේ මේ කතරේ ගහන ගමේ මිනිස්සු ගන්න නෑනේ ඕවට. පැහැදිලිද? ප්‍රධානියා ගැන හිතන්නේ අපේ පක්ෂේ කියලා. ආන ඒතකොට එහෙම ඥානයක්වත් සංඝ සංඝ සරණට ගන්න නෑනේ මිනිස්සු. එහෙමයි ස්වාමීනි. මෙතන මිනිස්සු ගත්තනම් අපි සංඝං සරණං ගච්ඡාම කියනකොට ඒ සංඝයාගේ ඉස්ලාම ඉතිය කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. එහෙමයි. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, ඊළඟට මහා කස්සප මහරහතන් වහන්සේ. එහෙමයි. ආනන්ද මහරහතන් වහන්සේ, අඟුලිමාල මහරහතන් වහන්සේ, නා රාහුල මහරහතන් වහන්සේ, නන්ද මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ. උපාලි මහරහතන් වහන්සේ, සීවලී මහරහතන් වහන්සේ ඔය ඉන්නේ නම් එහෙමයි ස්වාමීනි. නේද? මේ රහතන් වහන්සේලාගේ ගුණ කඳ එහෙමයි. ඉතින් අනේ මේ මිනිසුන්ට මක්ක වුණත් දන්නේ ඉතින් ඒ නිසා ඔබගේ ජීවිතේ ඔබ කල්පනා කරලා බලන්න වැඩිපුර සංගුණ දන්නවනම් ඔබට සංගසරණේ පිහිටන්න ඔබට යම් හැකියාවක් තියෙනවා. ඔබ ඔබ බලන්න ඔබ දිහා ඔබ වැඩිපුර දන්නේ සංගුණද සංඝයාගේ අගුණද? ඒ අනුව ඔබ ශ්‍රද්ධාවෙන් බෙදිලා යයි. ඔබ ශ්‍රද්ධාවන්තයේද ශ්‍රද්ධාව නැති කෙනෙක්ද කියලා. Tamanට කාරණාවක් අහිමි වෙනවා නේද ස්වාමීනි? ඒ කියන්නේ දැන් මේවා ඉගෙන ගැනීම සංඝ ගුණ වලට කොච්චරද? එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ සංඝ සරණ සිහි කරන්න. ඒ උතුම් රහතන් දැන් අපි මේ කලින් කතා කළේ මේ මොකද්ද අර පියුමේ යංග ගැන. එහෙමයි ස්වාමීනි. ඒතකොට කොච්චර අපිට පහදින්න පුළුවන්ද නෙළුම් මල දේහි තැවරී තියන්නේ වගේ ලාභ සක්කාර කීර්ති ප්‍රශංසාත් එක්ක රහතන් වහන්සේලා එක් නොවි වාසය කරනවා ඒ සංගුණනේ නේද ඉතින් අපි ඒ කාරණාවම අද ආරම්භ කරමු පියුමේ අංග තුනෙන් අපි ඊයේ කතා කළේ දිහි නොතැවරෙන එක ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි මහරජාණෙනි පියුම ජලයෙන් උඩට නැගී සිටී එහිම මහරජාණෙනි පිළිවෙතේ යෙදෙන භික්ෂු විසින් සමත විදර්ශනාවෙන් සියලු ලෝ මැඩගෙන සියල්ලෙන් උඩට නැගී ලෝකෝත්තර ධර්මයෙන් සිටිය යුත්තේය. මහරජාණෙනි පියුමෙහි ඇති මේ දෙවෙනි අංගයේ ගත යුත්තේ එහෙමයි ස්වාමීනි. ඒ පියුමේ අර වජලයෙන් උඩට නැගලා උඩම තියනවා වගේ සංඝයා ලෝකෝත්තර ධර්මයෙන් උඩම ඉන්නවා ඉන්න ඕනේ කියනවා. සංඝයා කියන්නේ ඉහළට යන්න ඕන ගුණෙන් ඉහළට යන්න ඕන පිරිසක් මිසක් පහළට වැටෙන්න හොඳ නැහැ. එහෙමයි ස්වාමීනි. මහාන වෙච්ච දවසේ තිබ්බ ಗುಣධර්ම, තමන්ගේ කලින් තිබ්බ ಗುಣධර්ම මනසිකාර කරලා දැන් මගේ ಗುಣ වැඩි වෙලාද අඩු වෙලාද කියලා බලන්න ඕන. එහෙමයි. ඒතර පියුම ඉහළටම යනවා වගේ ලෝකෝත්තර ධර්මයෙන් ඉහළට වෙල්ලා තියෙන්න ඕන කියනවා මේ යෝගාවචකය. එහෙමයි. ඒ කියන්නේ ගුණයෙන් පහලට වැටෙන්න එපා කියන්නේ. එහේ. වැදෙනවා. එතකොට ලෝකයේ තියෙන සියලු දෙනා අතර අග්‍ර මේ රහතන් වහන්සේලා මේ තුන් ලෝකෙම අග්‍රයි. අග්‍රයිනේ. එහෙමයි සම. රහතන් වහන්සේලා රහත් භික්ෂුණීන් වහන්සේලා ගමු. ඒ රහත් භික්ෂුණීන් වහන්සේලා ළඟ මහ බ්‍රහ්මයා පවා වැඳ වැටෙනවා. එහෙමයි සම. මහා බ්‍රහ්මයා පවා රහත් භික්ෂුණිය ළඟ වැඳ වැටෙනවානේ. පූජනීයයි. රහතන් වහන්සේලා ගැන කවර කතාවද? නේද? එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා ඒ උත්තරීතර බව. ඒතකොට ගමින් ගත්තොත් සංඝයා වහන්සේ අනිත් සියලු දෙනාට වැඩිය ගුණවත් කෙනා වෙන්න ඕන. අසුරු කරන අය අතර ගුණවත්ම කෙනා වෙන්න ඕන සංඝයා වහන්සේ. ගිහි මිනිසෙක් ගත්තොත් එහෙම නිවන් දකින්න කැමති කෙනෙක් නම් නිවන හුරු කරන්න මාර්ගඵල අවබෝධය හුරු කරන කෙනෙක් නම් තමන් ඇසුරු කරන සහ අවට ඉන්න පිරිසගේ ගුණ ගුණයෙන් වැඩිම කෙනා වෙන්න ඕන. පියුම උඩටම ආවා වගේ. එහෙමයි ස්වාමී. එහෙම හිටියොත් නම් නිවනට යන්න පුළුවන්. නේද? ඒ වගේ එක තීරුම් ගන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි නෙළුමින් ගන්න තියෙන්නේ. ස්වල්පියුම ස්වල්ප වූ සුළඟිනු සැලිසැලි යයි. ආ තේරෙනවනේ පොඩි සුළඟටත් නෙළුම් මල් හෙල් වෙනවනේ. ආ මේ වගේ මහරජාණනි පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් අල්ප මාත්‍ර වූ කෙලෙසුම් කෙරෙහි සංවර විය යුත්තේය. බියටපත්ව වාසය කළ යුත්තේය. මහරජාණනි පියුමී යැති මේ තුන්වෙනි අංගය ගන්නවා. පොඩි වරදෙත් බය දකින්න ඕනේ. එහෙමයි ස්වාමී. දේවාති දේවෝ භාග්‍යවතුන් වහන්සේ මේ වදාරන ලද්දේය. මහණෙනි භික්ෂුව අනුමාත්‍ර වූ වරදෙහි බය දකිමින් ශික්ෂා පදයන්හි සමාදන් වූ හික්මී පුංචි වරද්දෙත් බය දකින්න ඕන. පොඩි වැරද්දේ පව ගණන් නොගෙන ඉන්න හොඳ නැහැ. ස්වාමීනි, බය දැක සංවරව සංවර වාසය කිරීමෙන්මද මාර්ගය වැඩි යන්නේ. ඒ පුංචි වරදේ පවා සංවර වෙන කෙනාට තමයි නිවන් මාර්ගය වැඩෙන්නේ. එහෙසමයි. දැන් ඔබ අහලා නැද්ද දවසක් එක මේ ස්වාමීන් වහන්සේ නම භාග්‍යතුන් වහන්සේ මුණ ගැහින් දෙද්දී උන්වහන්සේ පොකුණකට බැහැලා මූණ සෝදාගෙන ළඟ තිබ්බ නෙළුම් මලක් සුවඳින් බා. එහෙමයි ස්වාමීනි. දෙවි කෙනෙක් ඊට පස්සේ ඊට කලින් කට්ටියක් දැක්ක නෙළුම් මල් කඩාගෙන යනවා. ඊට පස්සේ දෙවි කෙනෙක් ආකාශේ ඉඳලා කිව්වා ඔබ හොරකම් කළා. ඔබ සොරකම් කළා. ඊට භික්ෂුව කිව්වා මම මොනවද හොරකම් කළේ? ඔබ සුවඳ හොරකම් කළා. ඔබ වැරද්දක් කළා. ඊට භික්ෂුව කිව්වා දැන් අර මිනිස්සු නෙළුම් මල් කඩාගෙන ගියේ. එතකොට ඔබ මොකුත් කිව්වේ නෑනේ. ඊට පස්සේ ඔය පව් කරන මිනිස්සු පව්වල ගෑවිලා වෙලිලා එතිලා එරිලා ඉන්න මිනිස්සු යතින් පව් වෙනකොට ඒවා අරුමයක් නෙවෙයි. ඒ ඔබ වාගේ උතුම් ජීවිතයක් මේ පුරුදු කරන භික්ෂුවක් ඔය වාගේ දෙයක් කරන්න හොඳ නැහැ. ඊට පස්සේ කව සාදු සාදු අනේ දිව්‍ය රාජේ මට සතුටුයි. ආයෙ මගේ අතින් අඩුපාඩුවක් වුණත් කියන්න කිව්වා. භික්ෂුව මම ඔබේ දාසයෙක් නෙවෙයි. ඔබගේ සංවර ජීවිතය ඔබම හදාගන්න. එහෙමයි ස්වාමීනි. කියලා අතුරුදහන් වෙලා ගියා. ඉතින් අර නිවන් දකින්න ආස නිවනේ හිත දියුණු කරන කෙනාට පුංචි වැරද්ද ලොකු වලාකුලක් වගේ පේනවා. එහෙමයි ස්වාමීනි. අද වලාකුලක් වගේ වැරද්ද අබෑටයක් දාන්නට පේනවා. මායිම් නැතුව ගිහිල්ලා නේ සංක. කරන්ට දෙයක් නැහැ මහන්තයා. මොනව කරන්නද? අනේ ස්වාමීනි මේක මේ විවහාර ලෝකයේ තියෙන කාරණාව විමස ගන්න හිතෙනවා. අර මේ නිලුමෙහි ජලයේ තැවරෙන්නේ වගේ ගිහි ශ්‍රාවකයා කෙරෙහි නොඇලී අල්පේච්ඡ භික්ෂුන් වහන්සේ වැඩ ඉන්නවා කියන කරුණේදී ඔබ වහන්සේ උපමා කතාවක් මේ මතක් කොට වදාලා ගිය සතිය වැඩසටහන. ගියවර වැඩසටහනේදී ස්වාමීන් වහන්සේ ගිය ගිනි ගත්ත අවස්ථාවේ භික්ෂුන් වහන්සේට දම්පැන් දෙනකොට ඒ ගැන නොවිසාම භික්ෂුන් වහන්සේ වැඩම කරා කියන කාරණා. ස්වාමීන් දැන් වර්තමානයේ තියෙන කාරණාවක් තමයි පන්සලෙන් අපිට දේවල් කරන්නේ අපේ කටයුතු වලට උදව්පදව කරන්නේ. කොහොමද? එහෙමයි. අන්න බොහොමගේ ඒක මතක් පෙරදේක. කෝ ආමුදුරු බැලුවද? අපිට උදව් කළාද? වෙනත් ස්ථානවල ඉන්න උදව් ලැබෙනවා. ඇත්තටම එහෙමනේ නේද? අද ගොඩාක් වෙනස් ඉතින්. ගොඩාක් වෙනස්. මට ළඟදී එහෙම සිද්ධියක් වුණා. මේ ඒ තමයි මේ මම අනුරාධපුරේ ගිහිල්ලා එනකොට මට මතක හිටින අඹම්පොළ හරියදී මම ආපු වාහනේ මේ බයික් එකක් පිටිපස්සෙන් වැදුනා. අපි මේ සෙඩ් එකට දාද්දී ඊට පස්සේ එතන අහිංසක ළමයි. එතන එහා පැත්තේ ගෙදරක මිනිස්සෙක් බඩේ රුම් කගා හිටියා. එකපාරම ආවා. එවිලා කෑ ගහලා අන්න ඔබ වහන්සේලා තමයි වැරදි කළේ කියලා කෑ ගැහුවා. මම ඉතින් වාහනෙන් මම මෙහෙම කළා වාහනෙන් බැහැලා ආවිල්ලා අර දරුවා ගෙනහුවා තුවාලද කියලා. ඒ දරුවට කරදරයක් වෙලා තිබ්බේ නෑ. ඊට පස්සේ මං කෝ පුතා එනම් පරිස්සමෙන් කියලා මං වහන්න ගියා. ඊට පස්සේ අර ළඟ හිටපු ගෙදර මිනිස්සයා කෑ ගහලා ඇවිල්ලා මෙහෙම කොහොමද දැන් මේක හරියන්නේ නැහැ කෝ සල්ලි දෙන්න සල්ලි දෙන්න. එහෙමයි. කෑ ගහලා දෙකක් කළා ඊට. ඊට පස්සේ මම ඉතින් මේ වාහනේට වෙලා හිටියා. ඉතින් නවතින්නේම නෑ සද්දේ. මම බැහැලා කිව්වා දැන් වාහනේ හැප්පුණේ අපේ වාහනේ මේ ළමයාගේ වාහනේ. ඔහේ මොකද මේ නැදට පැනලා කෑ ගහන්නේ? නෑ නෑ නෑ ඔබ වහන්සලා සල්ලි දෙන්නේ නැතුව යන්න හදන්නේ. මේ මනුස්සයට කොහොම හරි සල්ලි දෙන්න දැන්. අපේ කොල්ලගේ අතේ මේ ඒ අලුත් ළමෙක් හිටියේ. ඒ ළමයාගේ අතේ පොඩි මුදලක් තිබ්බේ. ඒ ෆර්ස් එක දීලා කිව්වා මේකේ සල්ලි නෑ මෙච්චරයි තියෙන්නේ කියලා. ඊට නෑ නෑ නෑ නෑ මේක හරියන්නේ නෑ. ඊට පස්සේ කියලා හරියට කෑ ගහලා. මං කිව්වා එහෙම කෑ ගහන්න එපා හොඳ නෑ කියලා. මං ඇහුවා ඔහේ බෞද්ධද? ඔ හොඳ සිංහල බෞද්ධ කිව්වා. මං කෝ පෙනේ හොඳට කියලා. එතකොට කොහොම හරි ඔබ වහන්සේ මතක් කිව්වා දැන් ඔබ වහන්සේ කතා කරන විදිහට තේරෙන්නේ සල්ලි දෙන්නේ නැහැ දැන් දෙන්න මේ මිනිස්යාට කියලා අර කොල්ලත් බය වෙලා. ඒකට මම ඊට පස්සේ හරි මම කිව්වා මේක පොලිසියෙන් විසඳ ගමු කියලා පොලිසියට යන් කියලා ගියා. මේ කොහොම හරි ඔක විසඳුණානේ. ඊට පස්සේ මම එනකොට කල්පනා කළේ මම මේ මිනිස්යාගේ වැරද්දට වැඩිය මෙහෙම හිතුවේ. එහෙමයි ස්වාමී. එතකොට මිනිස්සු හාමුදුරන්ගෙන් ඉල්ලා ගන්න හදන්නේ. එහෙයි ස්වාමී. එතකොට මේ වාහනේ පොඩ්ඩක් ඉරිලා තියෙනවා දැකලා තව මහත්තයෙක් ඉක්මනට ඒ වාහනේ හරි ගසලා ඒක දුන්නා. එයා ඒක රුපියල් ලක්ෂයක් ගන්න නැතුව. එතකොට එක්කෙනෙක් එහෙම කරනවා එක්කෙනෙක් අර විදිහට කරනවා. මම කල්පනා කළේ අර විදිහට තිබ්බ ලංකාවක් තමයි ලොකු සාන්නාංශේ බණ කියලා වෙනස් කළේ. එහෙමයි ස්වාමී. එහෙමයි. ශාසනය වෙනුවෙන් මිනිස්සු දෙන විදිහට ලංකාව වෙනස් වෙන්නේ ලොකුසන්නාංශේ බණ කියලා. මම මගේ පරිසරයෙන් තේරුම් ගත්තේ. කවුරුත් හාමුදුරුවෝ බණ කියනවා, මේ මිනිස්සු ධර්මයට පහදිනවා, දන් දෙනවා. කෙසේ නමුත් හරි පුජ්‍යලයා පසක තියන්න ධර්මයෙන් තමයි මිනිස්සු වෙනස් වුනේ. නැත්තම් මිනිස්සුත් බලාගෙන ඉන්නේ හාමුදුරන්ගෙන් මොනව හරි ගන්න. හාමුදුරුවෝගෙම තවරගෙන හාමුදුරන්ගේ වතේම එතෙන්න තමයි බලන්නේ. අද උන මේ බණ කිව්වා කියලා මම නම් හිතන්නේ කොහොම වෙනස් වෙයි කියලා. නමුත් නෝන තියෙන අය තේරුම් ගන්න හාමුදුරන්ට අපි දෙනවා මිසක් හාමුදුරන්ගෙන් ගන්න යුතු නැහැ. එහෙමයි ස්වාමීනි. යුතු නැහැ ඒක. ඒතර භික්ෂුවත් නොකැවරි ඉන්න එපෑ. ඉතින් ඒකයි මහන්ත ඒකයි කියන්නේ තියෙන ගුණේවත් රැකගන්න මේ අද රහත් වෙන්න ඕන හෙට රහත් වෙන්න ඕන කියලා කලබලේ නම් මේවා කරගන්න බෑ. දැන් කලබලේ කරගන්න මේවා. නොතැවරෙන එක පවිත්‍ර බව ඊළඟට නිහතමානී වෙන එක ධර්මයට අනුවම යන එක ගුරුවරු ඇසුරු කරන එක හුදකලා වෙන ඒවා ඒවට ඉක්මන් වෙන්න ඕන. රහත් වෙන්න ඉක්මන් කරන එක. ඇත්තටම මහත්තයා අරහත්ත්වයේ පිණිස ඔහුව ගෙන යන්නේ මාවත නම් අපි ඉක්මන් වෙත්තේ මාවතේනේ. එහෙමයි ස්වාමීනි. නේද? මාවතේ ඉක්මන් වෙත්තේ. දැන් මහත්තයා මීටර 100 දුවනකොට ඒ ඒ කෙලවර 100 තියෙන තැනින් නම් දිනුම එන්නේ. ඒ දිනුමද අල්ලන්න ඕනේ මේකද වේගෙන් දුවන්න ඕනේ. දුවන පාරයි වේගෙන් දුවන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. එතකොට තමයි දිනුව තියෙන තැනට යන්නේ. අද කාලේ දුවන පාර ගැන හිතන්නේ අර දිනන තැන හිතන්නේ. ඒ නිසා ගොඩාක් අයට වරදිනවා. ගොඩාක් අයට වරදිනවා. ඉතින් ඒ නිසා පුංචි වරදේ පවා බය දැකීමේ මාසය කරන්න ඕන කියනවා. එහෙම අයට නිවන් මාර්ගයේ විවෘත වෙනවා. ස්වාමීන් පියුම උපමා කරලා දේශනා කරනවා. පියුම උපමා කොට වදාලා අර පියුම පුංචි සුළඟෙන් සෙල වෙනවා. එහෙයි. ඒ වගේ. ඉතින් ස්වාමීනි නාගසේනියන් වහන්සේ ඒක හරි. ඔබ වහන්සේ වදාළ නේද මේ බීජයෙන් අංග දෙකක් ගන්න ඕන කියලා. මොකද්ද ස්වාමීනි අංග දෙක? මහරජාණනි බීජය බීජ ස්වල්පයක් තිබෙන්නේ නමුත් සාරවත් කුඹරක වැපුරු කල්ලි වැස්සද මැනවින් වසින කල්ලි බොහෝ අස්වැන්න උපදවා දෙන්නේ. ඒක හරිනේ තේරෙනවද? අන්න ඒ වගේ මහරජාණෙනි පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් මනවින් ආරක්ෂා කරන ලද සීලය සියලුම ශ්‍රමණ ඵල උපදවා දෙයි. ඒ අයුරින් මනවින් පැවැත්විය යුත්තේය. මහරජාණන් බීජයේ ඇති මේ පළමු අංගයේ ගත යුත්තේ. බීජයක් පොළොවට වැටුණාට පස්සේ වතුරත් වැටිලා හොඳට වැඩෙනවනේ. එහෙමයි. කුඹරක. ඒ වගේ තමයි මහන්තයා නිවන් දකින්න කැමැත්තක් තියෙනවා. ඒ සඳහා පුහුණු වෙන ඒව සඳහා සංවර වෙන කෙනාට සීලය කියන්නේ අර හොඳ කුඹුරක බීජي වැටිලා වතුරත් එක්ක හොන්දට වැඩෙනවා වගේ. එහෙමයි ස්වාමීනි. සියලු ශ්‍රමණ ගුණ නිවන් මාර්ගය. සියලු ශ්‍රමණ ගුණ නිවන් මාර්ගය. ඊළඟට මේ මහානකමේ ඵල ප්‍රයෝජන මේ ධර්මයෙන් කියන සමාධි සමාපatti ස්පර්ශ කරන එක සීලයත් එක්කම යන්න ඕනේ තමයි. ඒතොර නිර්වාණය නැමැති අමා ඵලය ලැබෙන ඒ වෘක්ෂය හැදෙන්නේ සීලයෙන් තෙත් වෙවි. ස්වාමිනේ සීලය බැහැර වෙලා සමාධිය උපදින දැන් හස්සේ ඔය පෞගිය කාලේ ගියානේ සීල් නිවන් දකින්න සීලය ඕනේ නැහැ. එහෙමයි ස්වාමිනේ. එහෙම ආවනේ. ඉතින් දැන් අපි කියමු අද කාලේ තියෙන පරිසරයේත් එක්ක සමහර භික්ෂුන් වහන්සේලාට මුදල් පරිහරණය කරන්න වෙනවා. ඊළඟට තව සමහර එක එක රස්සාවල් වලට හාමුදුරු යොමු වෙලා ඒ හාමුදුරන්ට සමාජලාවට 12න් පස්සේ ආහාර ගැන්වි වෙනවා. ඒතරේ මොනවා වුණත් නිවන් මාර්ගයේ වැඩෙන ක්‍රමේ සීලය. එහෙමයි ස්වාමීනි. නිවන් මාර්ගයේ වැඩෙන ක්‍රමේ සීලය. ඒ නිසා තමන් නිවනක් කරා හිත පුරුදු කරනවා නම් ගිහියා පංචශීලයේ ඉක්මෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ නිකම් පංචශීල වදාලේ නෑනේ. ඒකේ සුගති සම්පත් විමුක්ති නිවන නිවන් සම්පත් ලැබෙන නිසානේ පංචශීලයේ වදාලේ. එතකොට දසාමනීර කෙනාට දසශීලයේ උපසම්පදා කෙනාට උපසම්පදා ශීලයේ ඒකයි. ඉතින් ඒ නිසා සීලය නිවන නැමැත්ත නිර්වාණ බීජය පෝෂණය කළ වඩවන්න ඒසා උපකාරයි. ස්වාමීනි සීලය භූමිය වෙනවා කියලත් අපි මේ මිනුදු ප්‍රශ්නයම තැනක ඔව් සීලය භූමිය වෙනවා. එහෙමයි ස්වාමී. අපි ඉගෙන ගත්තානේ. ඒ භූමිය තමයි ඒක වැඩින්නේ. එතකොට මේ නිවන් මාර්ගයේ සියලු ගුණ ධර්ම වඩා වර්ධනය වෙන්නේ මේ සීලයත් එක්ක. එහෙමයි ස්වාමී. සීලේ නැතුව නම් යන්න බෑ. ඒ නිසා උපන් වූ ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව පෙරට කරගෙන සිල්පද නම් හදාගන්න වෙනවා. එහෙමයි ස්වාමීනි. සීලෙත් එක්කම යන්නේ. සීලය අමතක කරලා යන නිවනක් නෑ. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම විස්තර කරන තව එක කාරණාවක් මහරජාණෙනි පිරිසිදු කොට මනවින් මඩ කොට සීසා පෝරුගා ඇති මනා කෙතේ බීජේ රෝපණය කළ විට වහම වැඩෙන්නේ. හොඳට සීසාලා වපු මේ මේ වතුර හරවලා පෝරු ගාලා බී අපි යම් වී කියලා වපුරව ගම හොඳට වැඩෙනවා. ඒ කියන්නේ පස හොඳට ආදලා. ආන් මේ වගේ තම පිළිවෙතේ යෙදෙන භික්ෂුව ශූන්‍යාගාරයේ මනා ලෙස පිරිසිදු කරන ලද මනමින් ගන්නා ලද සිත සතිපට්ඨානේ නම් උතුම් කුඹුරෙහි යෙදූ කල්හි වහාම කුසල් වැඩෙන්නේය. මහරජාණන් බීජෙහි ඇති මේ දෙවෙනි අංගයේ ගත යුත්තේ. මහරජාණනි අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ වදාළා. ඒ තමයි යම්සේ පිරිසිදු කෙතෙහි සිට වූ බීජය මහත් වූ අසනු ලබා දෙයිද එකල්හි ගොවියා සතුටටපත් වෙයි. ඒ වගේම පිළිවෙතේ යෙදෙන භික්ෂුවක් භික්ෂුවගේ සිත ශූන්‍යාගාරයේදී පිරිසිදු කරන ලදුව සතිපට්ඨාන කුඹුරෙහි සිට වූ කල්ලි වහාම වැඩෙන්නේ. එතකොට මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ප්‍රකාශෙත් ගන්නවා. හොඳට හද මේ මඩ කරලා ඊට පස්සේ සීසාලා පෝරු ගහලා හොඳට හදපු කුඹුරේ බීජ දම්පු ගමන් හොඳට පැලවෙනවා. ඒ වගේ තමයි ශුන්‍යාගාරය කියන්නේ හිත ගොඩාක් සංසිඳවලා විවේකයෙන් හිත සංසිඳවලා විවේකයෙන් හොද කලාවෙන් හිත සංසිඳවලා සතිපට්ඨාන නැමැති කුඹුරේ ගුණධර්ම පුරුදු කරනකොට ඉක්මනට වැඩෙනවා. එහෙමයි ස්වාමීනි. එයාගේ නිවන් මාර්ගය ඉක්මනට වැඩෙනවා. එතකොට සතිපට්ඨානය නැමැති කුඹුරත් ඕන. විවේකයෙන් හොඳට ඒ කුඹර සීසාලා තියාගන්නත් ඕන. එතකොට ඒකෙන් නිර්වාණ බීජය ඉක්මනට වැඩෙනවා. කියලා මේ පුරු මේ මේ රහතන් වහන්සේ ඒ විදිහට විස්තර කරනවා. බීජේ උපමාවෙන්. මේ බීජෙන් උපමා දෙකක් ගන්න ස්වාමීන් අවසරයි අපි අර කලින් අවස්ථාවේ ඔබ වහන්සේ අපට සඳහන් කොට වදාළේ බීජ උපමාවෙන් සීලය හා සම්බන්ධ වන තැන ස්වාමීන් ස්වාමීන් වහන්සේනදී බීජ සීලයට උපමාවනාද කවුද දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි සූත්‍රයක් වශයෙන් ගමු කසිබාරද්දජ සූත්‍රය සද්ධා බීජං තපෝ වුට්ටි පඤ්ඤාමේ යුගනංගලං කිරීසා මනෝයොත්තා ආදි වශයෙන් තියෙනවානේ ඒතකොට එතන ශ්‍රද්ධාව තමයි බීජේ ඊළඟට තපෝ වුට්ටි කියන්නේ තපස නැත්නම් සීලය තමයි වැස්ස දැන් මෙතනදී කියන්නේ මෙහා මේක බීජයත් එක. දැන් බීජ කියන්නේ මෙතන බීජය කියන්නේ ඒක නෙමෙයි. මෙතන බීජය කියලා කියන්නේ එයා ඒ ඒ මේ තමන් උත්සාහ කරන නිර්වාණ මාර්ගය. නිර්වාණ මාර්ගය තමන් කැමති වෙන අරහත්ත්වය මේ මෙතන මේ බීජය කියන්නේ. සරුසාර කුඹුරකට වතුරත් වැටෙනවා නම් ඒක බීජේ චුට්ටක් බීජේ දැම්මා. ඒ බීජේ පැලවිලා හොඳ ඵල ලැබෙනවා. එහෙමයි. බොල් වෙන්නේ නැතුව. ඒ වගේ තමයි භික්ෂුවක් නැත්නම් යෝගාවචරේ නිවන් දකින්න කැමති කෙනෙක් එයා ಗುಣධර්ම දියුණු කරන්නේ සීලයක පිළිපදලා නම් එයාට ප්‍රතිඵල ලැබෙනවා කියලා කියන්නේ. ඊළඟ උපමාවෙන් කියන්නේ හොඳට හාලා පෝරු ගාලා හොඳට හදලා තියෙන කුඹරක බීජ වපුරනවා. හොඳට හැදෙනවා. දැන් අතන ඵල ගැන කිව්වේ ප්‍රතිඵලය ගැන. මෙතන කියන්නේ ගහ හොඳට හැදෙනවා. ඔව් හොඳට පස හදලානේ තියෙන්නේ. ඒ වගේ තමයි භික්ෂුවක් ඒ නිවන් දකින කැමැත්ත නිවනට ಗುಣධර්ම දිනු කරන්නේ හොඳට හිත සංසිඳවගෙන සතර සතිපට්ඨානෙ වඩ වඩා නම් එයාගේ නිර්වාණ ගමන හොඳට වැඩෙනවා. එහෙමයි. දැන් පැහැදිලිද? යමසරයි ස්වාමී. ඒකයි. ඒ විදිහට තමයි ඒක තේරුම් ගන්න තියෙන්නේ. හරි ලස්සන උපමාවක් ඊළඟට කියනවා. අහනවා රජතුමා ස්වාමීනි සල් කලන ගහින් ගත්ත ඕන මොකද්ද? දැන් සල් කලන කියලා ඒ කාලේ තිබ්බ ගස් වර්ගයක්. අද සමහරවිට හිමාලය පැත්තේම ඇති. ලංකාවේ ගහක් උපමාවකින් අපිට කියන්න අහන්න තේරෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. මහරජානේ සල්කලන කියන ගහක් තියෙනවා. පොළොවේ ඇතුලේදීම සියක්‍රියන් ගැඹුරටත් මුල වැඩි. එසේම මහරජාණෙනි පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් සතර ශ්‍රමණ ඵල සතර පටිසම්භිදා සද්ධාමිඤ්ඤා මුළු මහත් ශ්‍රමණ ගුණධර්ම ශුන්‍යාගාරයේම සම්පූර්ණ කළ යුත්තේය. මහරජාණනි සල්කලන රුකෙහි මේ එක්කන්ගේ ගත යුත්තේය. මහරජාණෙනි රාහුල මහරහතන් වහන්සේ මේ වදාන ලද්දේය. සල්කලන නම් වූ රුක්ෂේ පොළොවේ වැඩින්නේ පොළොවේ ඇතුළටම සියක්‍රියන් වත් මුල් වැඩි යන්නේය. යම් විටකේ සල්කලන රුක්ෂේ පොළොවේ ගැඹුරට මෝරා මුහුකුරා ගොස් උඩට මතු වූ කල්හි එක් දවසෙකිනොත් සියක්‍රියන් පොළොවෙන් උඩට යයි. එසේම මහ වීරයන් වහන්සේ මමද සල්කලන රුක්ෂේ ශුන්‍යාගාරයේ ගැඹුරට ගොස් ධර්මයේ තුලින් උඩට වැඩි ආවෙමි. මේක හරි ලස්සන එකක්. ඒ තමයි සල්කලන කියන ගහ දැන් පොළොවේ වැට වැටිලා අපි කියමු බීජයක් වැටෙනවා කියලා. ඉස්සෙල්ලා මුල යන්නේ. එහෙමයි. දැන් මේ අර අංකුරේ නෑ. මුල ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඇතුලේ රියන් 100ක් යනවා කියන හැම පැත්තෙම මුල ගිහිල්ලා ගිහිල්ලා දැන් බීජ මොටයියක් නෑ. කැලයක් නැහැ. මුල යනවා. ගිහිලා ගිහිලා මුල් පද්ධතිය හොඳට හැදුනට පස්සේ එක දවසින් ගහ හැදෙනවා. ආන් ඒ වගේ විශ්වක් හුදකලාවේ හොඳට ධර්මයේ පුරුදු කරගෙන ඊළඟට සමත විදර්ශනා වඩලා මාර්ගඵල ආදී උපදවාගෙන මුල් ලබ්ධව ගන්නවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ උන්වහන්සේ රහත් රහතන් වහන්සේ නමක් විදිහට හෝ උන්වහන්සේ ලෝකේ ප්‍රකට වෙන්නේ ධර්මයෙන්නේ. එහෙමයි. දෙවියන් දක්වා ලෝකයා දකිනවනේ. හැබැයි දැක්කේ ධර්ම අවබෝධය කළාට පස්සේ. එහෙමයි. එහෙම නැත්නම් උන්වහන්සේ ධර්මයේ දේශනා කරනකොට උන්වහන්සේ දේශනා කරන විදියයි, උන්වහන්සේ කරුණු ගන්න විදිය, උන්වහන්සේ ඒවා විස්තර කරන විදියත් එක්ක උන්වහන්සේ ලෝකයා අතර ප්‍රකට වෙනවා. නමුත් එච්චර කාලයක් හුදකලාවේ විවේකයේ සමත විදර්ශනා ගුණධර්ම වඩමින් මුල් ඇද්දා. එහෙමයි ස්වාමීනි. ඉතින් කියනවා මේ රාහුල මහරහතන් වහන්සේ මෙහෙම වදාලා කියලා. ඒ රාහුල මහරහතන් වහන්සේ toy උපමාව කියලා දේශනා කරනවා බුදුරජාන් වහන්සේට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම සල් කලන ගහක් වගේ. ගොඩාක් මුල් ගිහිල්ලා හොඳට හැදිලා ඊට පස්සේ මම ධර්මයෙන් උඩට මතුවෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් මෙහෙම හිතන්නකෝ. රාහුල මහරහතන් වහන්සේගේ විස්තර නැහැනේ අද. රාහුල මහරහතන් වහන්සේ ඉක්මීම අතර අග්‍රයි වැලිය අවුරක් උඩට දාන ওই කීපයක්නේ කරුණ දන්නේ අපිට. නමුත් ඒ රහතන් වහන්සේ රහතන් වහන්සේලා අතර කොච්චර ශ්‍රේෂ්ඨයිද කියනවා නම් උන්වහන්සේ පිරිනිවන් පෑවේ දෙවියන් අතර. සාමාන්‍ය මනුස්සකයක් දෙවියන් අතර නැරෙන්නේ නැහැ. එහෙමයි සර්. ඒ කියන්නේ චුත වුණොත් මනස ලෝකෙට වෙනවා. ඒ සියලු සාමාන්‍ය ස්වභාවයන් ඉක්මවා ගිහිල්ලා දෙවියන් අතරම ඒ රහතන් වහන්සේ පිරිනොම් පෑවා. ස්වාමිනේ කවර අවස්ථාවේද ඒ කාරණා? උන්වහන්සේට ඒ වෙනකොට වයස අවුරුදු 40 ගාන. එහෙමයි ස්වාමිනේ. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාන්න කලින්. එහෙමයි. ඒතකොට දෙවියන් අතර පිරිනොම් පාලා දෙවියන් ළඟ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. එතකොට එච්චර පූජනීය වෙන්න සියලු රහතන් වහන්සේලා අතර විශේෂ වෙන්න උන්වහන්සේ තුර කොච්චර ಗುಣ කන්දරාවක් තියෙන්න ඇතිද නමුත් කෝ දැන් විස්තර උන්වහන්සේ හැදුනේ වැඩුනේ මේ නිවන් මාර්ගය තුල සල් කලන ගහේ මුල් ටික යනවා වගේ යට. උන්වහන්සේ ධර්මයෙන් තමයි ප්‍රකට වුනේ. හැමයි ස්වාමීන් වහන්සේ. ඒතර මේක අද කාලේට ගත්තොත් යම් භික්ෂුවක් ධර්මයේ කියනවා නම් හෝ එහෙම නැත්නම් ධර්මයෙන් ප්‍රකට වෙනවා නම් ඒ භික්ෂුව ගොඩාක් මාර්ගයේ හික්මිලා හික්මිලා හික්මිලා වෙල්ල වෙල්ල ඉස්සරහට එන්න ඕන. එතකොට ඒ භික්ෂුවට එන කරදර මේ සුලි සුලන් එනවනේ භික්ෂුවට කරදර එනවනේ. එනකොට මුල් පද්ධතිය හොඳ නිසා වැටෙන්නේ අද කාලේ ගොඩක් තියෙන්නේ අද කාලේ පැවිදි වෙලා ටික කාලෙකින්ම බණ කියන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමී. දැන් අපි ගත්තොත් ඔය ওই මාර්ගඵලලාභී කියලා ওই රට වටේ කරකිලා ලෝකේ වට ඔය යන අය එහෙමයි. ඔය ගොඩාක් මහාන වෙලා ටික කාලෙකින් එක එකව කියන්න ගත්තා එන්නේ. මූල් පද්ධතියක් නැතුවනේ. එතකොට මේ නිවන් මාර්ගයෙන් වේගෙන් විනාශ වෙලා යනවා. පැවැත්මක් නැතු වෙනවා. ඒ නිසා ඇත්තටම හොඳම ක්‍රමය තමයි අර හොඳට හික්මිලා තමන්ද. දැන් ඇත්තටම අපිටත් මේ ගොඩාක් හුදකලා විවේකේ නැති වුණානේ එකපාරම මේ බණ කියන්න මේ සිද්ධ හැබැයි අපිට වැඩිය සිය දහස් ගුණයකින් පරිණත බව සිය දහස් ගුණයකින් ගත්තොත් එහෙම ලොකු අපේ ලොකු සංසිද්ධියක් තියෙනවා. උදාහරණයක් ඒකට කියන්න හේතුව තමයි දැන් අපි මහාන වෙලා අවුරුදු 5ක් 10ක් විතර යනකොටම අපිට බන කියන්න යන්න සිද්ධ වුණා තැන් තැන් වල එහෙම සිද්ධ වුණා. නමුත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ සූත්‍ර පිටකේ කියවන්ට පටන් අරන් අවුරුදු 20ක් යනකල් බන කියලානේ. එහෙමයි ස්වාමීන්. එතකොට මේ අවුරුදු 20ෙම උන්වහන්සේ ධර්මය ඉගෙන ගත්තේ තමාටම හෙතර වීම පිණිස. මේ ධර්මයේ ඉගෙන ගැනීම පිණිසමයි ඒක කළේ. එහෙමයි ස්වාමීන්. පැහැදිලි නේද? දැන් අපිට අපිට සිද්ධ වෙච්ච එක අපිට වෙනසක් වුණා. ඒ තමයි අපිට ධර්මයේ ඉගෙන ගන්න ගමන් කියන්න සිද්ධ වුණා. එහෙමයි ස්වාමී. තේරුණා නේද? ඉතින් ඒ නිසා මේ ලෝකේ ඕවැන්නේ ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕන ඒ නිසා මේ නිවන කරා යන්ට ගොඩාක් පහසු වෙන ක්‍රමයක් තමයි හුදකලාවේ ගුණධර්ම දියුණු කරගෙන මාර්ගයේ යම් විදියකට පුරුදු කරගෙන ඊට පස්සේ ජනී ජනයා අතර ප්‍රකට වෙනවා. ඒක තමයි නිවනට ගොඩාක් පහසු ක්‍රමය. එතකොට ඒ විදිහට කියනවා ධර්ම හැබැයි මතුවෙන්න ඕනේ ධර්මයෙන් කියනවා. එහෙමයි. ඒ කියන්නේ ඒ ප්‍රකට වෙන්නේ ධර්මයෙන්. ඒ කියන්නේ ඔහු කියන ධර්මයෙන් තමයි ප්‍රකට වෙන්නේ. ඒ වගේම ඔහුගේ ගුණධර්ම වලින් තමයි ප්‍රකට වෙන්නේ. පැහැදිලි නේද? අද කාලේ ප්‍රකට වෙන්නේ මාර්ගඵල වලින් කොටසක් ප්‍රකට වෙන්න උත්සාහ කරනවා ඔව් කොටසක් එහෙම කොටසක් කුණුහරප කොටසක් විහිළු මොකක් මොකක් හරි නමුත් ඇත්තටම භික්ෂුවක් ගුණධර්ම වලින් වැඩිලා ගුණධර්ම වලින් මුල් පද්ධතියක් හදාගෙන ධර්මයේ තුලින් ප්‍රකට වෙනවා නම් අගි ඒ භික්ෂුවට මේ නිවන් නිර්වාණ මාර්ගයේ යම් විදිහකට මේ ඒක වඩා ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් සල්කලන ගහෙන් ওই උපමාව ගන්න ඕන කියනවා. ඒ ඒක මතක තියාගන්න ඒක අපි නොදන්න කාරණාවක්. ඒක තමයි සල්කලන ගහ බීජ හැදුනට පස්සේ පොළොව ඇතුලේ මුල් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ප්‍රියන් 100 අඩි 150 සමහර වෙලාවට මුල් යනවා කියනවා. ගිහිල්ලා එක දවසින් ගහ හැදෙනවා. ඒ වගේ විශ්වක් හුදකලා ඉඳලා මෝරලා මෝරලා මෝරලා මාවත දිනු කරගෙන සමථ විදර්ශනා දිනු කරලා ගුණධර්ම දිනු කරලා හුදකලාව ප්‍රකට අනිතේ දන්නේ නැහැ මේක. සමහරට මාර්ගඵල ලැබෙනවා. ඊට පස්සේ ජනී ජනී අතර ප්‍රකට වෙනවා ධර්මය. ස්වාමීනි එතකොට රහත් භාවයේ පිණිස අප්‍රකටව බොහෝ කාලයක් බොහෝ වෙහසක් මානසික ගුණධර්ම පුරුදු කිරීමක් තියෙනවා මේ මාවතේ. එහෙමයි ස්වාමීනි. අප්‍රකටව ගුණධර්ම පුරුදු කිරීමක්. ඊට පස්සේ තියෙනවා නැවෙහි තුන් අංගයක් ගන්න ඕන. ස්වාමීන් නාගසේනයන් වහන්සේ නැවෙන් ගන්න ඕන තුන් අංගෙ මොකද්ද? මහරජාණන් නැව අනේක ප්‍රකාර වූ දැව එකට එක් කිරීමෙන් තනන ලද්දේ බොහෝ ජනයා ඊතර කරවයි. ලී වර්ග වලින්නේ නොඑක් නොඑක් ලී ඒ ලී වල පළල ලෑලි ඒ වගේ තියෙනවනේ එක එක සමහර කොටන් මැද කනුව කේක ලී වලින් තමයි නැව හැදුවේ. ඊට පස්සේ මේ නැවෙන් ගොඩක් අය ඊතර කරනවා. ආන් මේ වගේ භික්ෂුවන් පිළිවෙතේ යෙදෙන භික්ෂු විසින් ඇවතුම් පැවතුම් සිල් ගුණ වත් පිළිවෙත් ආදී අනේක ප්‍රකාර වූ ධර්මයන් එකට එක් කිරීමේ දෙවියන් සහිත ලෝකයා ඊතර කරවිය යුත්තේය. මහරජාන්නේ නැවේයි මේ අංගේ ගන්න ඕන කියනවා. වත් පිළිවෙත් සිල් ගුණ දාන ශ්‍රමණ ගුණ ධර්ම ඉන්ද්‍රිය සංවරේ ඔයගේ ශ්‍රමණයන් වහන්සේලා පුරුදු කරන්න ඕන ගුණ තියෙනවානේ. ඒ ශ්‍රමණයන් වහන්සේ ඒ ගුණධර්ම පුරුදු කිරීම උපමාවට ගන්නවා නැවක් වගේ කියලා. ඉතින් ඒ ශ්‍රමණයන් වහන්සේට දාන දෙන කෙනා ඒ දානමය පිනෙන් සසරෙන් එතර වෙයි. එහෙමයි සාරා. මිනිස්සුන්ට සසරෙන් එතර වෙන්න සංගයා නැවක් වෙලා. පැහැදිලි නැද්ද? ඒ ස්වාමී. ඉතින් අප මේ බුද්ධ ශාසනයේ අරහත්ත්වයටපත් වෙච්ච මහා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ගත්තොත් ඒ උත්තරමය සසරී රහතන් වහන්සේලාට දන් දීලා පතපුවයි නේද? ස්වාමීනි තමන්ගේ විමුක්තිය සැලසෙන අතරේම අනිකුත් සියලු දෙනා ඉතින් නැවත් නැවත යනවා. එහෙමයි. <laughs> යන මිනිස්සුත් යනවා. හැබැයි මිනිස්සු තනි තනි යනවා. නැව ගොඩාක්යි අරගෙන යනවා. එහෙමයි. නිසා සංඝයා වහන්සේලාට ගුණ කියන දාම් බෙදෙන, උපස්ථාන කරන, සිවුරු සෙනසුන් දෙන, සිව්පසය දෙන ඒ සියලු දෙනා ඒ නැවේ ගොඩ නැවේට ඇතුළු වෙවි ගොඩ යනවා. එහෙමයි ස්වාමීනි. ඒ නැව හැදිලා තියෙන ගුණ ධර්ම වලින් සීලෙන්, ඉන්ද්‍රිය සංවයෙන්, වත්පිළිවෙත් වලින් ඊළඟට වීරියෙන්, අකුසල් දුරු කිරීමෙන්, කුසල් ඉපදවීමෙන්, සතිපට්ඨාන වැඩි වීමෙන් නොයේක් ශ්‍රමණ ධර්මයන්ගෙන් තමයි නැව හැදිලා තියෙන්නේ. එතකොට අර ලස්සන උපමාවක්. සංඝයා කියන්නේ මේ අහිංසක මිනිස්සු සසරෙන් එතර කරන නැවක් වගේ. ස්වාමීන් වහන්සේ උපමාව ඒ කාරණාව නොහැටි යාම නිසානේ සමහර අවස්ථාවල අපි චෝදනා කරන්නේ අපිට උපකාර කරන්නේ ඒක තමයි මොනවා කරන්නේ ඒ අයට නැවක් නම් හොයාගන්න වෙන්නේ අද කාලේකනේ මේ ಗುಣධර්ම අපිට අපේ රහතන් වහන්සේලා නැවක් වගේ සසරෙන් එතර කරවන ඒ ඉතින් මේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා නෙවෙයිද ලංකාවේ අය නිවන් දැක්කේ. එහෙමයි. මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ සියලු ලක්වැසි ලක්වැසියන් නිවන් දැකපු සියලු ලක්වැසියන් මේ සසරින් එතරට ගෙනිච්ච මහා නෞකාව තමයි මිහිඳු මහරහතන් වහන්සේ. දෙවෙනි කාරණාව නැව අනේක ප්‍රකාර රළ වේග මේඝ ගර්ජනා දරුණු සුලිසුලන් ආදියට ඔරොත්තු දෙනවා. ඒක නෙවෙයි නැව යන්නේ කොටට. හැම එකටම වරොත්තු දුන්නොත් නේ නැව ආන් ඒ වගේ තමයි භික්ෂුව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නින්දා අපහාස දුක සැප සම්මාන අවමාන අනේක ප්‍රකාර ගර්ජනාවෙන් යුතු රළ වේග දෝෂයන් ඉවසිය යුත්තේය එහෙමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාත් වෙනවා එහෙමයි ඒවට යට වෙන්නේ නැතුව ඒවත් ඉවස ගන්න වෙනවා නින්දා අපහාස එනවා ඒවට යට වෙන්නේ නැතුව ඒවත් ඉවසන්න වෙනවා. එහෙම වුණොත් රළ වේගිත සුළඟට මුහුණ දීලා නැව ඒගොල්ලට ගියා වගේ වෙනවා. ලාභ සත්කාර වලට යට වුණොත් නිന്ദාපාස වලට කඩාගෙන වැටුනොත් එහෙම නැව පෙරළුනා වගේ තමයි. එහෙමයි ස්වාමී. එතකොට නිවන් දකින්න කැමති කෙනා නිന്ദහස අපහාස ඉදිරියේ කඩා වැටුනොත් හිතට කියන්න නැව පෙරළුනොත් උඹ ඊතර වෙන්නේ කොහොමද? කීර්ති ප්‍රශංසාදීහම බලාගෙන හිටියොත් හිතට කියන්න නැව පෙරළුනොත් ඊතර වෙන්නේ කොහොමද? අභූත චෝදනා එද්දි ලෝකෙම එපා වුණොත් ඒ විලාවට හිතන්න නැව පෙරළුනොත් ඊතර වෙන්නේ කොහොමද? සුලි සුලඟට සුලඟට සුලිවලට අනේකක් දේවල් වලට මුහුණ දෙන නැව ඊතරට යනවා. ඒ වගේ නිന്ദා අපහාස, ලාභ සත්කාර, දුක සැප හැම එකටම මොහොන දීලා මානකම කරගෙන යන කෙනා. එහෙම සසරින් එතර තියන්නේ. එහෙමයි නැවි උපමාව. ස්වාමිනේ නැවි උපමාවෙන් තව කාරණාවක් විමස ගන්න හිතෙන දැන් අර තමන් වහන්සේ ප්‍රතිපත්තියේ සරු වෙලා තමන් වහන්සේගේ ඊතර වීම සිද්ධ වෙන අතරේම මම මේ මහත් වූ පිරිසකුත් කැඳවාගෙන යනවා කියන ඒ අනුකම්පා චෛතසිකේ උන්වහන්සේගේ හිතේ එහෙම එහෙම තියෙනවානේ. දැන් මේකේ මෙහෙමයි. කලින් කොටස මේකට ගන්න බෑ. මේකෙන් මේ කොටස තමයි ගන්න. එහෙමයි ඒ අදාළ තැන අදාළ එක ඊට පස්සේ තියෙනවා මහරජාණන් නැව අපරිමිත අනන්ත ඉතර නොපෙනෙන ගැඹුරු මහා ගෝසායති සයුරේ තිමි තිමින්ගල මකර මත්ස්‍ය සමූහයාගෙන් ආකීර්ණ වූ සයුරේ හැසිරී. ඒ කියන්නේ සාගරේ නැව හැසිරෙන්නේ ගැඹුරක් තියෙනවා සාගරේ. ඊළඟට මහා ගෝසාවක් තියෙනවා. තිමිතිමිංගල අර ආදි මහ විශාල අර යොදුම් ගාන ශරීර තියෙන මකරයෝ ඒ වගේ සත්තු ඉන්න ශරීරේ මේ මොහොතේ තමයි ඊතර වෙන්නේ. එහෙමයි. ආන් ඒ වගේ පිළිවෙතේ දෙන භික්ෂු විසින් පරිවර්ත තුනකින් යුතු ආකාර 12කින් යුතු චතුරාර්ය සත්‍ය අවබෝධයේ හිත හැසිරිය යුත්තේ මහරජාණන් මේ අංගී ගන්න ඕන කියලා කියනවා. ඒක මෙහිමයි මහත්තයා. ඒ තමයි පරිවර්ත තුනකින් යුතු ආකාර දොරසකින් යුතු චතුරාර්ය සත්‍ය කියන්නේ මේක. එහෙමයි. පරිවර්ත තුන තමයි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. කියන්නේ චතුරාර්ය සත්‍ය සත්‍යයක්මයි. එහෙමයි. ඔන්න එක පරිවර්තයක්. එහෙමයි සාම. කෘත්‍ය ඥාන කියන්නේ ඒකට කරන්න ඕන දේ. චතුරාර්ය සත්‍යයට කළ යුතු දේ. එහෙමයි. දුකට මොකද්ද කරන්න ඕන? සමුදයට මොකද්ද කරන්න ඕන? නිරෝධයට මොකද්ද කරන්න ඕන? මාර්ගයට මොකද්ද කරන්න ඕන? ඒක වටහාගෙන ඒ ඒක ඒ පිළිබඳ තියෙන ඥානය. ඊළඟට තමයි කෘත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥානයි. කෘතඥානයි කියන්නේ ඉවරයි කියලා. දුකට කල යුතු දේ කළා ඉවරයි. සමුදයට කල යුතු දේ කළා ඉවරයි. මාර්ගයට කළ යුතු දේ කළා ඉවරයි. එතකොට සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. එතකොට ඒක පරිවර්ත තුන ආකාර 12 තමයි දුක කියන්නේ සත්‍යයක් කියලා අවබෝධ ඥානය. දුකට කළ යුතු දේ තමයි අවබෝධ කරන්න ඕන දුක. අපි දුක කියනවනේ. දුක කියනවා දුකට වැළපෙනවනේ. නමුත් නිවන් දකින්න තියෙන්නේ දුක අවබෝධ කළ යුතුයි. ඊළඟ තමයි දුක අවබෝධ කළා. එහෙමයි. කාරණා තුනයි දැන්. පරිවර්ත තුනයි. පරිවර්ත තුනෙන් දුක තුන් ආකාරයෙන්. එහෙමයි. ඒතර මතක තියාගන්න දුක කියන එක තේරුම් ගන්න ඕන. ඒක අවබෝධ කරන්න ඕන. අවබෝධ කළා කියන ඥානෙට එන්න ඕන. එහෙමයි. ඒතර දැන් බලන්න අපිට දුකක් ආවට පස්සේ අපි දුකට අඬනවද වැළපෙනවද දුක අනිත්‍යයට කියනවද දුකට පෙස්සම් ගන්නවද දුකට මැරෙනවද දුකට බඩු පොලේ ගහනවද? දුකට කොට්ටේ බදාගෙන ඉන්නවද? කියලා බලන්න නිවන් දකින්න ආසනම්. දුක අවබෝධ කරනවා. එහෙමයි. දුක අවබෝධ කරලා අවසන් කියන ඥානෙ තියෙනවා. ඊට පස්සේ තමයි දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය කියන්නේ තෘෂ්ණාවනේ. ඒක සත්‍යයක් කියලා. මෙහෙමයි දුක හටගන්නේ කියලා. ඊළඟට කල යුතු දේ තමයි දුක්ඛ සමුදය කියන්නේ තෘෂ්ණාවනේ. තෘෂ්ණාව ප්‍රහාණය කළ යුතුයි. ඊළඟ කරලා ඉවරයි කියන්නේ දුක්ඛ සමුදය තෘෂ්ණාව ප්‍රහාණය කළා. එහෙමයි. දැන් අපිට ආසාව හිතනවා අපි ඒක ඉෂ්ට කරගන්නවනේ. නමුත් ආසාව තියෙන්නේ ප්‍රහාණය කරන්න. එහෙමයි. නිවන් මාර්ගේ වැරදිලා කියලා හොඳටම තේරෙනවනේ අද කාලේ. දුක කියනවා වැළපෙනවා. ඔන්න එතනම වැරදුනා. තෘෂ්ණාව දුකේ සමුදය ආසාව හොය හොයා යනවා. ආසාවට ලං කරගන්නවා. ආසාව ඉෂ්ට කරගන්න හදනවා. එහෙමයි. වැරදුනානේ. ඒතර මේ නැව ගෙනියන්න තියෙන ඕ ආස්සේ. එතකොට එතන 3යි. එහෙමයි. දැන් 6යි. අනේ මුල් 3යි මේකයි 6යි. දුක්ඛ නිරෝධය කියන්නේ නිවන් මාර්ගයනේ. නිවන කියන්නේ මේකයි කියන ඥානයක් තියෙන්න ඕන. එහෙමයි ස්වාමී. දුක්ඛ නිරෝධය කියන්නේ නිවනනේ. නිවනට කරන්න තියෙන දේ තමයි සාක්ෂාත් කළ යුතුයි. ඒකට පැමිණ වාසය කළ යුතුයි. ඒක සාක්ෂාත් කළා කියලා තුන්වෙනි ඥානය. දුක කියන්නේ දුක්ඛ නිරෝධය කියන්නේ සත්‍ය ඒ සඳහා කළ යුතු දේ කළා කියලා. තුන්වෙනි එක කළා කියලා. ඒතර දුක්ඛ නිරෝධය කියන්නේ නිවනනේ. නිවන කියන්නේ සත්‍යයක්. නිවන සාක්ෂාත් කළ යුතුයි. නිවන සාක්ෂාත් කළා කියලා. දැන් උන 9යි. එහෙමයි. ඊළඟ තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි නිවන මාර්ගය කියලා සත්‍ය ඥානෙට එනවා. ඒ ඥානෙට පැමිණෙන්න ඕනේ. පැමිණෙනවා. එහෙමයි. ඊළඟ මාර්ගයට කරන්න ඕනේ මොකද්ද? වඩන්න ඕන. අපි නිවන් මාර්ගය මොකද කියන්නේ? පතනවා. ඒකට <laughs> ඒක වෙන්න ඕනේ වඩන්න ඕන. ඊළඟට ඒ නිවන් මාර්ගේ වැඩුවා. දැන් 12යි. එකක් ආකාර තුන ගානේ හතරෙන් වැඩි වෙනකොට 12යි. ඔක තමයි පරිවර්ත තුනකින් යුතු ආකාර 12කින් යුතු චතුරාර්ය සත්‍යය. ඒ විස්තර වශයෙන් ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. එහේ ස්වාමීනි. දැන් ඒක බලන්න. වැඩිදුර විස්තර ධම්මචක්ක සූත්‍රයේ තියෙනවා. ඒවන් ත්‍රිපරිවට්ටම් ද්වාදසාකාරං යථාභූත ඥාන දසන ඔය පරිවර්ත තුනෙන් යුතුව ආකාර 12කින් ඒ විදිහටම අවබෝධ නොවන තාක්කල් මම මේ දෙවියන් මරුන් බමුණු සහිත ලෝකේ සම්මා සම්බුදුයි කියලා වදා දේශනා කළේ නැහැ කියනවා. යම් දවසක මම අවබෝධ කළාද චතුරාර්ය සත්‍ය පරිවර්ත තුනකින් ආකාර 12කින් එදාට සම්මා සම්බුදුයි කියලා වදාලා තියෙනවා. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය ගැන නුවණින් විමසනවා කියන්නේ ওই ආකාර 12න් විමසන එක. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළේ. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ සත්‍ය සංයුත්තේ මෙසේ වදාලා. මහණෙනි ඔබ යමක් විතර්ක කරන්න හොනම් මේ දුකයයි නුවණින් කල්පනා කරව. මේ දුකෙහි හටගැන්වීමයයි නුවණින් කල්පනා කරව. මේ දුක්ඛ නිරෝධයයි නුවණින් කල්පනා කරව. මේ දුක්ඛ නිරෝධය කරවන ප්‍රතිපදාවයයි නුවණින් කල්පනා කරව. මේ කල්පනා කර කර ඉන්න ඕනේ නම් කල්පනා කරන්න කිව්වා මේක තමයි දුක කියලා. එහෙමයි ස්වාමීනි. මෙහෙමයි දුක හටගන්නේ කියලා. මෙහෙමයි දුක නැති වෙන්නේ කියලා. මෙහෙමයි දුක නැති වෙන මාර්ගය කියලා. දැක්කද? එතකොට නිවනට යන්න නම් අරහතයට පත් වෙන්න නම් චතුරාර්ය සත්‍ය විතර්ක කර කර ඉන්න ඕන. ආකාර 12කින්. ආකාර 12කින්. දැන් මෙතන කියන්නේ මේ මේ බණපදේ. එහෙමයි සර්. අර කිව්වේ ආකාර 12කින් අවබෝධ කරගෙන තමයි නැව හෙතර වෙන්නේ. මෙතන බුදුරජාණන් වහන්සේ ගත්තේ නාගසේන මහරහතන්ස් බුද්ධ වචනේ විතර්ක කරනවා නම් චතුරාර්ය සත්‍ය විතර්ක කරන්න කියලා. එහෙමයි සර්. අද කාලේ සාමාන්‍යයෙන් භාවනාවක් කියනකොට කෝ ආනාපාන සතිය අසුභ භාවනා මෛත්‍රී භාවනා වශයෙන් කෙලිම භාවනාවක් විදිහට ගන්නවනේ. නමුත් කවුරුවත් චතුරාර්ය සත්‍ය නුවණින් විමසා විමසා ඉන්න එක භාවනාවක් කියලා හිතන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය නුවණින් විමසා විමසා ඉන්න භාවනාව ධම්මානුපස්සනාවට අයිති එකක්. සතර සතිපට්ඨාන. එහෙමයි. ඉතින් ඒ වගේ වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් මිනිස්සු ගත්තත් ගිහි පැවිදි අද කාලේ කවුරුත් චතුරාර්ය සත්‍ය ගැඹුරුම විමසන පිරිස දුර්ලභයි. නැත්වීම නෑ නෙවෙයි ඉන්නවා දුර්ලභයි. ඒ නිසා ඔබට නිවන් දකින්න කැමැත්තක් තියෙනවා නම් අපි කාටත් චතුරාර්ය සත්‍ය පිළිබඳ ලොකු දැනුමක් ඕන. පුළුල් දැනුමක් ඕන. ඒක හොඳට දේශනාවලින් අහලා අහලා අනේක ප්‍රකාරයෙන් අර දුක කියන එක මානසිකාර කරන්න ඕන. දුක හටගන්නේ මෙහෙමයි කියලා අර හේතුඵල දාම මානසිකාර කරන්න ඕන. ඊළඟ දුක නැති කරන නිවන ගැන සාන්ත ප්‍රණීත බව සිහි කරන්න ඕන. මාර්ගය හොඳට කල්පනා කරලා තේරුම් ගන්න ඕන. එහෙමයි. චතුරාර්ය සත්‍ය අවබෝධය කියන එක ඒක හරි ප්‍රණීත දෙයක්. ඒ නිසා අර නැව මේ තිමි තිමිංගල ආදී මහා සත්තු ඉන්න මොහොතේ ගැඹුරු මොහොතේ යනවා වගේ මේ චතුරාර්ය සත්‍ය කියන එක මනසිකාර කරගෙනම තමයි ඉතර වෙන්නේ කියන කාරණාව තියෙනවා. එහෙමයි. ස්වාමීනි අපට අවසරයි මහා සංඝරත්නයේ පාමුල මේ උතුම් සදාම් පිළිසඳර අද දවසේ තවදුරටත් සිදු කරගන්න තිබෙන වෙලාව නිමා වුණා. අපට අවසර ලැබේවා ස්වාමීනි. පින්වත්නි මේ උතුම් සදාම් පිළිසඳරෙහි අද දවසේ සදැහැති දායකත්වයේ දරන ලද්දේ ගම්පහ හංසකිරි පාරේ තුන්වන පටුමංග අංක 54න් 10 ඒ නිවසේ පදිංචි නයනා විජේසිරි වර්ධන මහත්මිය නන්දනේ තිරසිංහ මහත්මයාල පින්වත් දෙපළ සහ යක්කල චන්ද්‍රජෝති මාවතේ පදිංචි අංක 13න් 3 ගල්පොට මුල්ලේ පදිංචි විස්රාමලත් පාඨශාලාචාර්යනී සුනන්දා කරුණාතිලක පින්වත් මහත්මියන සදහැවතුන් විසින් මේ පින්වත් හැමදිනාටම උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අපි පින්වත් ස්වාමින් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු අවසරයි ස්වාමීනි ඔව් මහත්මයා අද දින මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සඳහා දායකත්වයෙන් දරන්නේ ගම්පහ අංශගිරි පාරේ තුන්වන පටුමඟ නොම්බර 54න් 10 ඒ නිවසේ පදිංචි නයනා විජේ සිරිවර්ධන මහත්මිය ඒ වගේම නන්දන ඉදිරිසිංහ මහත්මිය යන දෙපළ ඒ වගේම යක්කල චන්ද්‍රජෝති මාවතී පදිංචි නොම්බර 13න් 3 ගල්පොට මුල්ලේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්යනි සුනන්දා කරුණාතිලක මහත්මියත් විසින්. ඉතින් මේ පින්වත්තුන් විශාල භාග්‍යයක් අද උදා කරගන්නවා මේ සොඳුරු නිර්වාණ ප්‍රතිපදාව අරහත්ත්වයේ පිණිස භික්ෂුවක් ඒ වගේම යෝගාවචරයෙක් හැසිරෙන්න ඕන ආකාරයේ මේ මේ ඉගෙන ගන්නට මේ සදහැවතුන් අවස්ථාව සලසා දෙන එක මේ නිවන් මාර්ගය ගැන තීරුම් ගන්න එක ඒක අයිතිනේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න එකද? එහෙමයි සර්. ඒතර කොච්චර උපකාරයිද කියලා බලන්න. එහෙයි. ඒ කියන්නේ මේ මාර්ගය ගැන ඉගෙන ගන්න එක හිත පහදව ගන්න එක නිවනට උපකාරයි. අර නැව අර තිමි තිමිංගල ආදී මේ සත්තු ඉන්න ගැඹුරු මොහොතේ නැව යනවා වගේ උපමාවක් තිබ්බේ. එහෙමයි මේ කරුණ ඉගෙන ගන්න එක නිවනට උපකාරයි. ඒ නිසා මේ විශේෂයෙන් මේ නිර්වාණ ගාමිනී දේශනා ටික නම් හොඳට අහන්න දෙතුන් වතාවක් අහන්න. ඊට පස්සේ ඉතින් ඒ නිසා මේ වාග්ය මේ පින්වතුන් අද උදා කරගන්නේ. ඉතින් සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් මහත්මේ මේ ධර්මයේ තියෙන සිංහලෙයි. ඒ සිංහල මිනිස්සයා රැකෙන්න ඕන මේ ශාසනය වෙනුවෙන්. ඒකෙන් පිහිට ගන්න සිංහල මිනිස්සයා. ඉතින් බුද්ධ ශාසනයේ සිංහල ජාතිය මේ ලක්දිරන සුරකේවා. ඒව රකින්න යහපත් නායකෙක් අපිට පහළ වේවා. ඉතින් ඒ කාරණාව සිහි කරගන්නවා. ඒ වගේම නයනා සහ නන්දන යන දෙපළ නමින් මිය පරලෝකීය ආනන්ද විජේසිරිවර්ධන පියානන්ද සහ අමරසේන ඉදිරිසිංහ පියාණන්ට යසවසී අමරසේන මෑණියන්ට මේ පින් අනුමෝදන් කරනවා. සුනන්දා කරුණාතිලක මහත්මිය නමින් මිය පරලෝකීය හරිස්චන්ද්‍ර කරුණාතිලක පියාණන් අමරාවතී සේනානායක මෑණියන් ඇතුළු මියගේ ඥාතීන්ට RWP රණසිංහ මහත්මයා නමින් මිය පරලෝකීය දෙමව්පියන්ට සහ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා මේ මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් බලය පරලෝක සැපේ පිණිස වේවා ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා එවන් ගරුතර මහා සංඝ රත්නයේ තනගාරිකා මෑණිවරුන්ට ඒ වගේම පැවිදි අපේක්ෂක දූපුතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ධර්මාවබෝධයේම සැලසේවා ඒ වගේම සුජීවත්ව සිටින සෙට්ටිමා විජේසිරි වර්ධන මෑණියන්ට මහේස්සාන කරණසිංහ පුතාට ඉන්දියා නදීශානි ඩයස් දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා ඒ වගේම හංසක ගමේෂ් පුතණුවන්ට සහ නිමන්ත රණසිංහ පුතාට ආශිර්වාද වේවා සියලු රණවිරුවන්ට රටදේ ආගම මේ කැප වෙලා කටයුතු කරන රණවිරුවන්ට ආශිර්වාදයේ සැලසේවා ඉතින් ඒ වගේම නයනා විජේසිරිවර්ධන මහත්මියටත් නන්දන ඉදිරිසිංහ මහත්මයාට ඒ වගේම විශ්‍රාමලත් පාඨශාලා ශාලාචාර්යනි සුනන්දා කරුණාතිලක මහත්මියටත් මේ පින් ඒකාන්තයෙන් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ධර්ම අවබෝධය සැලසේවා සද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලියේ ධර්ම දාන පවත්වන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට අපි කාටත් මේ උතුම් සොඳුරු නිවන් මාර්ගයේ දියුණු පවුණු කරගන්නට වාසනාව ලැබේවා. අවසරයි ස්වාමීනි. පින්නතුනේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදාම් පිළිසඳර පිණිස අද දවසෙත් අපට අනුකම්පාවෙන්න අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කොට වදාළ ඉතින් ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මෙන්ම ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මේ සදහම් පිළිසඳර ලෝකයට දායාද කරගනිමින් අපි මේ මොහොතේ රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය අපගේ පින්වත් ස්වාමින් ජන්මහන්සේටත් එකසේම අනුමෝදන් වීමෙන් පින්වත් ස්වාමින් වහන්සේට සියලු සූපත් භාවයන් සැලසී උන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු එමනම් මේ සොඳුරු අරහත් මාර්ගය පිළිබඳ විවරණය කෙරෙන උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර මහා සංඝරත්නය ආශිර්වාදෙන් ඊළඟ පරිච්ඡේදයක් රැගෙන සද්දා රූපాయని ඔබේ කලන මිතුරා ඒ වගේම ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ එමෙන්න අන්තර්ජාලය ඔස්සේ අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙන්නම්. එතෙක් ඔබ සෑම සියලු දිනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය. Thank you.